එක නිවැරදි එක සම්මා මාර්ගයක් මේ භවය පුරාවටම ජීවත් වෙන්න මේ සිතට ජීවත් වෙන්න ඒ කර්ම පරිසම් දෙන්න කය ලැබුණා කර්ම සිතට ගනුදෙනු කරන ක්‍රමවේද හයක් තියෙනවා මේ පෘථුවියේ දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක වලට වෙනස්. මේ පෘථිවියේ කර්ම පරිසම් දෙන ක්‍රමවේද හයක් තියෙනවා. ඇස කන දිව නාසය සමසිත. දැන් මෙතන හැයට කර්මය පරිසම් දෙනවද? නැහැ. දෙන්න විදියක් නැහැ. හැබැයි මේ දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක ඒ නවසඤ්ඤා නාසඤ්ඤා ගියාම එතන ඒ අය නැහැ. 1යි 2යි 3යි ඒ සමාර්ථන් වල 1යි එහෙම ක්‍රම වෙනස්. එතකොට ජීවත් වෙන්න මේ භවයේ සිතට කර්ම පරිසම් දෙන්න ඕන නිසා කයක් ලැබුණා. පරිසම් දෙන්න ක්‍රම හයක් තියෙන නිසා ඉන්ද්‍රිය ණයක් ලැබුණා. ඒවා ගනුදෙනු කරනවා. මට කරන්න කිසිම දෙයක් නැහැ. ඇයි මේක ඇදලා තියෙන්නේ කෙලෙස් වලින්. තාත්තට රාගය ඇතුන් නැත්තම් අම්මට රාගය ඇතුන් නැත්නම් මම ඉපදෙන්නේ නැහැ. කවුරුත් දරුවෙක් ප්‍රාර්ථනා කරලා නෙමෙයි කසාද බඳින්නේ. රාගය පිනවන්න. කරුමෙට තමයි දරුවෝ ඉපදෙන්නේ. කවරා කවදාවත් ඒක දරුවෙක් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි කසාද බඳින්නේ. රාගේ දරා ගන්න බැරුවයි කසාද බඳින්නේ. එතකොට මේ කය හදලා තින්නේ කෙලෙස් වලින් තමයි. මේ කය ඉපදුනේ කාම ලෝකෙනේ. සම්පූර්ණ කෙලෙස් ගොඩේ තමයි ඉපදිලා තින්නේ. නිර්මාණය කළේ කෙලෙස් වලින්. ඒ නිර්මාණي ඉපදුනේ කෙලෙස් ගොඩේ. කුණ ගොඩක තමයි ඉපදිලා තියෙන්නේ. කාම ලෝකේ ඉපදිලා තින්නේ. එහෙනම් ඇතුලේ තියෙන්නේ තේවණන්, එළියේ තියෙන්නේ තේවණන්. දැන් මේකෙන් බේරෙන්න පුළුවන්ද? ඒක දිහා බලාගෙන 100න් ඉන්නවා. ඒක සම්මා මාර්ගයක් ඒක. ඒක නිවැරදි මාර්ගයක්. හැබැයි ඒක බලාගෙන ඉන්නකොට කාලයක් යනකොට ඒ බලාගෙන ඉන්න එකට හරි සන්තෝසයි. දැනතාව පටිගියක්. අරකට ගැටෙන්න ගියා. කොහොමවම බලන් ඉන්නවා. ඒකට කැමති වෙනවා. ඒකට බැඳෙනවා. ඒකට ඇලෙනවා. දැන් මේක නොකර බෑවාගට හැබැයි වෙච්චම සක්මන් කරලා කරලා කළ මොනවා කෙරුවත් අර සක්මන් භාවනාවට තියෙන කැමැත්ත වෙනස් කරන්න බෑ. ආනාපාන කරලා කරලා කාලය ගිහිල්ලා දැන් මොන කමටහන් දුන්නත් ආනාපානයකට තරම් කැමැත්තක් නැහැ. ඒ වගේ අර හැමදේම දිහා බලාගෙන ඉන්නවා කියන එක කැමැති වෙනවා. ඒකට බැඳෙනවා. පස්සේ බලනකොට මේකේ මොකවත් වෙනස් කරන්න බෑ. ඒ නිසා මේක දිහා බලාගෙන ඉන්න ඕනේ කියලා එකක් වෙලා දැන් මේ බලාගෙන ඉන්න එක වෙනස් කරන්න බෑ කියන තැනට එයාවිල්ලා. කොහොමද යටිර වෙච්ච තැන? මොකවත් වෙනස් කරන්න බෑ. ඒ නිසා මේ දිහා බලාගෙන ඉන්නයි මට පුළුවන් කියන එකට ඇවිල්ලා මේ මානසිකත්වය සම්මා එකක්. ඒ සම්මා මාර්ගයක් යට තේරිලා හැමදේම වෙනස් කරන්න බලාගෙන ඉන්නවයි කියලා ඇවිල්ලා දැන් බලාගෙන ඉන්න එක වෙනස් කරන්න බෑ යාට. සක්කර ඇවිල්ලා කිව්වත් දැන් මේක හැබ්බැයි වෙලා අර කුඩු ගැව්වා වාගේ. දැන් අපි කියනවා ඊළඟ පියවර මේක කියලා. නෑ නෑ මේක මං කැමති මේක කරගෙන ඉන්නවා. ඕමම ඉන්නවා යා ජීවිත කාලෙම. මොකද හේතුව හැමදේම වෙනස් කරන්න බෑ කියන මානසිකත්වයෙන් හිටපු කෙනා දැන් මේක වෙනස් කරන්න බෑ කියන තැනට ඇවිල්ලා. හැමදේම ක්‍රියාත්මක වෙනවා. බලාගෙන ඉන්න විතරයි පුළුවන් කියන ඉතාලගෙන හිටපු කෙනා දැන් මේ බලාගෙන ඉන්න එක අර ක්‍රියාත්මක වෙන එකට වඩා උපාදානය වෙලා. දැන් ඒක තුලින් මොකද්ද වෙන්නේ? අර ගත්ත සම්මාව ඒමම හැරෙනවා මිත්‍යාවට. මේම ගත්තේ මේක හරි ඕම අනිත් පැත්තට ඇරෙනවා. අරුණම එතනම හිර වුණා. කියන අර අතේ තිබිච්ච දේ වළඳ ගන්න බැරි වුණා කියලා කියන. මෙම ගන්නකොට කපුටෙක් ගැව්වම කපුට අරන් ගියා. ඒ අතට අතට හම්බෙච්ච එක හම්බුන්නේ. දැන් මේ කමටහන කොහොමද වඩන්නේ? හැමදේම යාපත් ලෙස සිද්ධ වෙනවා. ජීවත් වෙන්න භවයක් හම්බ වුණා. ඒ ලැබිච්ච සිතට කර්ම පරිසම් දෙන්න ඕන නිසා කයක් ලැබුණා. ඒ කයේ කර්ම පරිසම් දෙන ක්‍රමවේද හයක් තියෙනවා මේ පෘථිවියේ. ඒකට අදවල දොරටු හයකුත් හම්බ වුණා. දැන් මේ ආයතනයෙන් කර්ම පරිසම් දෙනවා. කර්ම පරිසම් දෙන්න ඕන කයක් ලැබිලා තිනවා. ඉපදෙන්න හේතුවත් කෙලෙස්. ඉපදිලා ඉන්නෙත් කෙලෙස්. ඉපදිලා ඉන්නෙත් කෙලෙස්. එතකොට ඉපදෙන්න හේතුත් කෙලෙස්. එතකොට ඒකට මුලත් කාමය ඉපදිලා ඉන්න තැනත් කාම ලෝකය දෙකම එකයි. දැන් මේක දිහා වෙනස් කරන්න බෑ බලාගෙන ඉන්නවා. දැන් බලාගෙන ඉන්නවා තුළ පොඩි දෝෂයක් තියෙනවා. මොකද්ද? බලාගෙන හිඳීම තුලින් මේ මේකක් ආවා. මේ මේකක් දැනගත්තා. දැන් රාගයක් ආවා. දැන් මේ ආවා ආවා කියලා බලනවා නේද? දැනගත්තා දැනගත්තා කියලා බලනවනේ. තේරුණා තේරුණා කියලා බලනවනේ. දැන් මේ මේ මොහොතේ මේ මේ සිතුවිලි ආවා මේක වැටුණා කියලා වැටුණා කියලා බලනවනේ. දැන් මේවා තුලින් රෙකෝඩ් එකක් එකතු වෙන්නේ නැද්ද? මේකට කියන හොඳ කෙලස් කියලා. එයා 100න් කෙලස් එකතු කරනවා. අර මනුස්සයා 80න් එකතු කරනවා මෙයා 100න් එකතු කරනවා. දැන් මේ දෙන්නම කොහෙටද යන්නේ? 80ෙන් එකතු කරනවා പ്രേත ලෝකයට යනවා 100ෙන් එකතු කරන කරන දිව්‍ය ලෝකයට යනවා දෙන්නම ඉපදෙනවා 100ෙන් එකතු කරපු නිසා ඒක කුසලයට ඇරෙනවා 80ෙන් එකතු කරපු නිසා ඒක අකුසලයට ඇරෙනවා දැන් මේක දුන්නොත් මොනවද මේක දුන්නොත් මොනවද දාණය දුන්නොත් දාණය එහෙම එහෙම නේද පොතේ තියෙන්නේ දුන්නොත් දාණය දෙන්න මට ඔහොම ගත්තා. ඒක මොකද්ද? අදින්නා දාණය. දුන්නොත් දාණය ගත්තොත් අදින්නා දාණය. දුන්නොත් දාණය හොඳට ආගන්න. ගත්තොත් අදින්නා දාණය. ඒකට එකඟයි නේද? දුන්නොත් දාණය ලැබුණොත් ලැබුණොත් මොකද්ද? ලැබුණොත් මොනවද? ලැබුණොත් මොනවද? දුන්නොත් දාණය ගත්තොත් අදින්නා දාණය. දුන්නොත් දාණය ලැබුණොත් මොනවද? දාණය කියන්න බෑ ඒක මම දීලා නෑනේ. මම දුන්නොත් දාණය මේක ගත්තොත් අදින්නා දාණය මේක ලැබුණා මොනවද ඒකට කියන වචනේ? කුසල අදින්නා දාණය. ගත්තා. ගත්තා. ගත් එක කොහමද ගත්තේ? පුද්ගලයා අයින් කරලා ලැබුණා කියලා ගත්තා. ජනුණා කියලා එකක් ගත්තා. දැන් ජනුණා කියලා ගත්තාම දැන් හොරකමක් නෙවෙයිද වෙලා තින්නේ. දැන් මේක මම දුන්නාම දාණය කියලා කියනවා. ගත්තාම අදින්නක් නෑ. ගත්තේ නෑ. ගැනුණා. පුද්ගලයෙක් නැතුව ගැනුණා. දැන් ගැනුණා කියනකොට පුද්ගලයෙක් නෑනේ. දැන් මෙයා මේ අරන් තින අල්ලපු ගේද මිනිස්සෙක් එකක් මේ. දැන් ගැනුණා කියලා පොලිසියට කියලා කියන ස්වාමීනි අර මිනිසයාගේ කරේ තිබිච්ච මාලේ ගත්තේ නෑ. එන කැඩු කැඩුනා. ඒක හතට ගැලුණා. ඉරේ දායිද නැද්ද? අර දෙකක් ගාලා දාන මිනිස්සු 20ක් විතර ගානවා. ඇයි? නඩුකාරයට කිතින කෝට්ටේ ගලවලා තියලා පයින් පාරක් දෙක පාගන්න මේ මනුස්සයාගේ තියෙන කපටිකමටයි. අරකට එකඟ නැහැ. දුන්නොත් දාණය, ගත්තොත් අදින්නා දාණය. ගන්න ගැණුණා කියලා ගන්නවා. දැන් ගැණුණාම ඉතින් අරන් නැහනේ. අදින්නා දාන නෙමෙයි මොකද්ද ඒක? කුසල හදින්නා දාණය. පුද්ගලෙන් නැතුව ඒ අරන් තින්නේ. දැන් මේකට මොකක්ද ඇදෙන්නේ? කර්මයක් ඇදෙනවා. පුද්ගලෙන් නැතුවනේ ගත්තේ. පුද්ගලෙ නැතුව ගත්ත නිසා අර තියෙන මේ අමාරු තැන් වලට යන්නේ හොඳ තැන් වලට යනවා හොඳ තැන් වලත් එයා විඳවනවා ඒක දැන් මේ වඩන කමඨාන තුළ අන්න ඕම එකක් තියෙනවා කලින් අවිද්‍යාවෙන් බලාන හිටිය රාගේනෝ මාර ප්‍රශ්නේ දේශේන ඊයේ රාය තිස්සෙම රාගෙ තිබුණානේ එළිය වැටෙනකම් පාන්දර වෙනකම් රාගෙ තිබුණා පා වෙනකම් තිබුණානේ මාර වැඩේ කියලා දැන් මේවා 80ෙන් බලාන හිටියේ දැන් 100ෙන් බලන්නේ දැන් අපි යමක් අපි යමක් කරනවා. යමක් කරනවා. මේ කරන දේ තුලින් මොකද්ද සිද්ධ වෙන්නේ? යමක් දැන් කරනවා. ක්‍රියාවක් කරනවා. ඒ ක්‍රියාව තුලින් මොකද්ද සිද්ධ වෙන්නේ? ක්‍රියාව තුලින් මොනවද සිද්ධ වෙන්නේ? ක්‍රියාව කරනකොට ක්‍රියාව සිද්ධ ක්‍රියාව තුලින් මොනවද සිද්ධ වෙන්නේ? ක්‍රියාව සාමාන්‍ය බලාපොරොත්තු නැතුව කරනවා. දැන් එකපාරට නැගිටලා යනවා. මොකද්ද බලාපොරොත්තු කෝප්පේ ගන්න ඕනේ. කෝප්පේ ගන්න නැගිටියයි. නැකිටේ එක ගන්න ඕන නිසා දැන් ගන්න ඕනේ කියන අරමුණ ආවම නැකිට ඇවිද්දා දැන් මේ දෙක බලාපොරොත්තු වුණාද නැකිටින්න බලාපොරොත්තුවක් තිබුණාද නැහැ යන්න බලාපොරොත්තුවක් තිබුණා නැහැ කෝපේ බලාපොරොත්තු වෙනකොට මේ දෙක නිකම් වෙනවා දැන් ඒ වගේ ක්‍රියාවක් කරනකොට මොකද වෙන්නේ සංස්කාරයක් ඇදෙනවා ඒ සංස්කාර වලට දැනීමකට ගන්නවා ඒ දැනීමට නාම රූප හැදෙනවා නාම රූප වලට එක ආයතන සම්බන්ධ වෙලා මූලාකරණය ගන්නවා. එතනින් ලෝභ දේශ මොහ හැදෙනවා. ඊට පස්සේම ජාති ජරා වෙනවා. එහෙම නේද පටිච්චසම්පාදයේ තියෙන්නේ. එතකොට මගේ සෑම චලනයක්ම සංස්කාරයක් ඇති කරනවා නම් ඒ සංස්කාරය තුලින් අනිවාර්යම කර්මයක් අතීත අනාගත වර්තමාන කියන කර්මයක් ඇදෙන්නේ නැද්ද? හැබැයි ඉස්සෙල්ලා අපි අර කමඨාන කතා කළේ. ඒක තුලත් කර්මයක් ඇදෙනවා. මොකද්ද? මොන කර්මද ඒක? දැන් 100ෙන් දකිනවා 100ෙන් දකිනවා. පුද්ගලයා ඇත්තටම නැහැ. 100ක් තියෙනවා. 100ට මේක දැනෙනවා. දැන් එතන හැදෙන්නේ මොන කර්මද? අවසි කර්ම. ධර්මයේ තියෙනවා. 100ෙන් දැක්කම කර්ම හැදෙන්නේ නැහැ කියලා. හැබැයි 100ෙන් දැක්කාම දැක්කනේ ගත්තනේ ඒකට කර්මයක් හැදෙනවා. 100ෙන් දැනුණාම කර්ම හැදෙන්නේ නැහැ. 100ෙන් දැක්කාම කර්මයක් හැදෙනවා. 100ෙන් දැනෙන එකයි 100න් දකින්න එකයි කියන්නේ දෙකක්. දැන් මෙතන 100න් දැනෙනවා 100ක් පවතිනවා. ඒ නිසා එතන හැදෙන අවසි කර්ම. හැබැයි මෙතන 100 තිබුණාට මේක දකින්න කෙනෙක් ඉන්නවා. එහෙනම් වර්තමානයේ අපි මොහොත තුළ 100න් ඉඳලා දකින්නවයි කියලා කියන්නේම එයා නැවත ඉපදෙනවා කියන එක. වර්තමාන මොහොත තුළ 100න් දැනෙනවා. හරියටම එයාට ඉපදෙන්න බෑ. කෙනෙක් ඉඳලා වමනාවෙන් 100න් දකින්නවයි කියලා කියන්නේම ජනක කර්මයක් යදනවා. එතන හැදෙන අවශ්‍ය කර්මයක් නෙමෙයි ජනක කර්මයක්. ජනනය වෙනවා. එතන එකක් නිර්මාණය වෙනවා, ඉපදෙනවා, ක්‍රියාත්මක වෙනවා, පවතිනවා. එයා එකක් නඩත්තු කරනවා. මේ ඕනම වචනයකින් ගන්න බෑ කාරණාව තේරුණා නම් එච්චරයි. ඒ හැම වචනයකම එකයි කිව්වේ. 100ෙන් පේනවා. 100ෙන් හැයනවා. 100ෙන් දැනෙනවා. 100ෙන් සිතෙනවා. දැන් පුද්ගලෙක් ඉන්නවද? 100ෙන් මම සිතනවා. මම මේක දකිනවා. මම මේක අහනවා. දැන් මොකද උනේ? වැරදුනා. අවෝසි කර්මයක් තමයි හැදෙන්න ඕනේ. හැබැයි ඇදිලා තියෙන අවෝසියක් වෙනකොට ජනක කර්මයක් ඇදිලා තියෙන්නේ. ඒක අර වර්තමාන මොහොත තුළ 100න් ඉන්න ගොඩක් කට්ටිය ඉපදෙන්නේ දැන් 100න් ඉන්න බව මම දන්නවා. භාවනා මධ්‍යස්ථාන හැමෝම 100න් ඉන්න දන්නවා. හැබැයි හැමෝම ඉපදෙනවා. ඇයි? 100න් හිටියම හැදෙන්න ඕන ඕසි කර්ම. හැබැයි මේගොල්ලන්ට හැදෙන්නේ ජනක කර්ම. ඒක හැදෙන්න ඕන වෙනකොට මේක හැදෙන. මේක හැදෙනවා නම් ඉපදෙනවා. අරක හදන හැටි මිනිස්සු දන්නේ. එහෙනම් ඉපදුනා ඉපදුනා මේ ලෝකේ කර්ම පරිසම් දෙන්න කය ලැබුණා කර්ම පරිසම් දෙන ක්‍රම හයක් තියෙනවා ඒකට ආයතන හයක් හම්බ වුණා එහෙනම් මේක වෙනස් කරන්න බෑ වෙනස් කරන්න බැරි නම් දැන් මොනවද කරන්න ඕනේ 100ෙන් බලාගෙන ඉන්නවද නෑ දැන් මොනවද දෙයක් කරන්න ඕනේ? කර්ම නෙමෙයි. දැන් කර්ම කියන තැනට අපිට එන්න බෑ. ඒතුව මේ කර්මය අපිට අයිඩෙන්ටිෆයි කරන්න බෑනේ. 100ෙන් දකින්නවද 100ෙන් පේනවද? 100ෙන් පේනවද? 100ට පේනවද? පේන බව 100 දන්නවද? එහෙම නැත්නම් 100ෙන් එක දැනගන්නවද? 100ට පේනවද? පේන බව 100 දැනගන්නවද? දැන් තේරෙනව නේද අපි හඳන මේ 100න් බලන්න ගියම කොච්චර පැන දැන් තව පටලන්න පුළුවන්. එතනින් යාට පැටලුවොත් ඔබ වහන්සේ මේ පැත්තෙන් යන්න මේ පැත්තෙන් යනවා කුටියට. එතකොට ඔබ වහන්සේ ඇරලවන්නත් එන්න එපායි. මේ දකින 100 තුළ කොච්චර පැටලවිල්ලක් තියෙනවද? එහෙනම් මේ දකින එකත් වැරදෙන්න පුළුවන්. වැරදිලාද දන්නේ මට වැරදිලා බවත් මම දන්නේ නැතුව වඩනවත් දන්නේ මෙන්න මේක තියෙන්න ඕනේ නිතරම. ඒකට ඒක ඒක ටික පටලලා පෙන්නේ. තව ගැඹුරු දේවල් තියෙනවා ඒක තුළ පටලවන්න. වෙච්චර ගැඹුරට යන්නේ එතකොට ඒක මානසිකව ගැටලුවක් වෙනවනේ. නිතරම මම වඩන කමඨාන මට වැරදිලා වෙන්න පුළුවන්. සැකෙන් ඉන්නේ. කාලාම වැසියා වාගේ. කොයි වෙලෙත් අර සැකේ තියෙනවා. මේක වැරද මේක ඵලයක් මනන් නෙමෙයි මේක දැනුමින් එකක් ඇදිලා එකක් තියෙන්නේ. ඵලයක් වාගේ දැනනම් හරවත් තේරෙන්න එපා. හරවත් තේරෙන්නේ නැතු. ඒක මේක ආපු එකක් නේ තේරිලා තින්නේ. එහෙනම් මේක දැනුම සැකෙන් ඉන්නවා. නැටි ඵලයක් තියෙනවා කියලා විශ්වාස කළාම මාර්ගඵල දෘෂ්ටියක් ඇදෙන්නේ නැද්ද? දරුණම දෘෂ්ටිය ගලවන්න බෑ. හරි අමාරුයි ගලවන්න. අවබෝධ නොවෙච්ච එකක් අවබෝධ වුණයි කියලා එන දෘෂ්ටිය අමාරුම දෘෂ්ටියක්. ප්‍රත්‍යක්ෂ නැතුව ප්‍රත්‍යක්ෂ වුණයි කියන දෘෂ්ටිය කිසිම කෙනෙකුට අයින් කරන්න බෑ ඒක. අමාරුම දෘෂ්ටි. එහෙනම් නිතරම Taman 100ෙන් වඩනකොට මේ මේ වෙනකොටත් වැරදිලා තියෙන්න පුළුවන්. දැනටමත් වැරදිලාද දන්නේ නැහැ. තේරිච්ච නැති නිසා මේක හරියටම හරි කියලා හිතාගෙන ඉන්නවද දන්නේ නිතරම එක සෝදිසි කරනවා. දැන් 100ෙන් පෙනෙනවා නම් 100ෙන් හැයෙනවා නම් 100ෙන් දැනෙනවා නම් 100ෙන් වැඩ ඉන්නවා නම් 100ෙන් සිතෙනවා නම් දැන් පුද්ගලෙක් ඉන්නවද? එහෙම හින්න කෙනාට කාලයක් යනකොට මේක එපා වෙනවා. මේක කරලා කරලා ටිකක් විවේකයෙන් ඉන්න ඕනේ. මේක මිනිතවරම ඕක දිහා ඕම ඉන්නක හරි අමාරු. දැන් එම් එකක් දැනෙනව නේද? ඒ ඒ විඩාවයි දැනෙන්නේ. ඒ කියන්නේ එයා නොදැනුවත්ම අර කෙරෙන තැන නිදාසලා කරන තැනට ඇවිල්ලා. කරන නිසා තමයි දැන් එයාට විඩාව දැනෙන්නේ. දැන් වැරදිලාද නැද්ද? වැරදිලා. ඒක තේරෙන අර විඩාව තුලින් හඳුරු මේ කරලා කරලා හරි මානසික ටික ඇවිදලා කරලා එන්නත් හිතෙන අනුරාධපුර පැත්තේ ටිකක් මේ මානසික පොඩ්ඩක් අමාරු. ඇයි ඒ මාවයාට? කරලා හැබැයි එයා ඉස්සලා මුලින් කෙරුණා. දැන් කෙරුණ එකක් නෑ කරන එකක් තියෙන්නේ. නම් කාලයක් යනකොට අවබෝධය වෙනස් වෙනකොට දැනුම වෙනස් වෙනකොට ඒක එහෙමම අනිත් පැත්තට ඉමීසෙට වෙනස් වෙනවා. තෙල් තියෙන භාජනයකට ඉසකෙස් කාත් දාලා ගත්තාම දැනෙනවද? ලිස්සලා ඉන්නේ. ඒ වගේ මේක වෙනස් වෙන ඉමීසෙට වෙනස් වෙනවා. ඒ කමටහන හරියි. මුලින් කියප එකමයි නැවත කියන්නේ කමඨාන හරියටම හරි. හැබැයි ඒ කමඨාන වඩන භාවනා යෝගය මේ කාරණා ටික දැනගන්න ඕනේ. කොහොමද කෙරෙන්න ඕනේ කොතනද වැරදෙන්නේ වැරදෙනවා නම් කොහොමද වැරදෙන්නේ හරියටම හරි දන්නම් වැරුණා මම හරියටම තැනට ආවයි කියලා ඕම් එකක් ඇදෙනවා. මේ දැනුමට අනුව නම් මට තේන්නේ අනාගාමි මාර්ගෙ නෙමෙයි අනාගාමි ඵලය. මම ඵලෙ නේතු රාජ් මාර්ගෙ ටච් වෙවි දෙන්නේ මං. හැබැයි මොකවත් වෙලා නැහැ. එයා තාම පුදුජන ස්වභාව මාර්ගයටවත් ඇවිල්ලා නැහැ. එයාට හිතෙනවා අර ගැට්ටට ගිහිල්ලා කියලා තමයි. ඒ දැනුම තුලින් අර හැදෙන්නේ. ඒ දෘෂ්ටිය ගලවන්න ටිකක් අමාරු. ඒ දෘෂ්ටි ගලවන්න නම් බේත් තියෙනවා. හැබැයි ගුරුවරයාට මේස වෙන්න පේවා පෙන්වන්න එපා. මේම තමයි මේක ඇදලා තියෙන. දැන් බලන්න දැන් මේ අනාගාමි ඵලය කියන්නේ මේ නාම රූප වලින් මේ මේකක් දකිනා කියලා උදාහරණ 10ක් අරගෙන අනාගාමි අවබෝධ 10ක් කියන ගුරුවරයා. කියලා මේ තියෙන ගස් ගල් වලින් මේ කෝප වලින් ඒක කියන්න කියනවා. දැන් ගුරුවරයා ගත්ත 10ක් තියෙනවානේ. දැන් මේ 10 ගත්තේ නැහනේ ගුරුවර උදාහරණ වලට. එතකොට මේකෙන් අර වාගේ කියන්න පුළුවන් වෙන්න ඕනේ. කියන්න බෑ යාට. ඒ කියන්නේ යාට තේරිලා නැහැ. ඒතර ඔප්පු වෙනවා ඒකින ඵලේ නැහැ කියලා. මේකෙන් කියන්න පුළුවන් නම් අභිධර්මය මේකෙනුත් කියන්න පුළුවන් මේකෙනුත් කියන්න පුළුවන්. ඔක්කොම සතරමා භූතන ඔක්කොම නාම රූපන ඒක තියෙන. හැබැයි අර ප්‍රඥාවට විතරයි ඒක පේන්නේ. නැත්තම් පේන්නේ නැහැ. මේ ටික දැනගෙන හිටියාම අර මාර්ගයේ වඩනකොට ඒ ගෝලයා දන්නවා නෑ වෙන්න බෑ සම්මාදිට්ඨියටපත් වුණා කියලා විශාල සතුටක් දැනෙනවනේ ප්‍රීතියක් දැනෙනවා ඒක දරා ගන්න බෑනේ දැන් මේ මාන්නයක් නේ ඒක මට තේරුණා ඉතින් මෙච්චර කාලයක් මෙච්චර දේවල් තේරුණා නම් ඒ ඇතිවෙච්ච සතුටට වඩා දැන් මට තේරුණා කියලා එක කලුතෙන් හෙදිලා තිනවනේ මොකක්ද ඒ සතුට දැන් මාර්ගයේ වඩන්න වඩන්න සසරෙන් එතර වීමක් නැතිනේ නිවීමක් නැතිනේ. දැන් මෙතන කැළඹිල්ලක් නැතිනේ. මාර්ගඵලයක් නැහැ කියනකොට ලස්සන ටිටිය කාලා බීලා. ඵලයක් ආවා, අවබෝධයක් ආවයි කිව්වම සතුටයට දරා ගන්න බෑ. ඊට වඩා එයා බැඳිලානේ කමටානට. වඩන්න කලින් එච්චර බැඳිලා හිටියේ නෑ. දැන් වඩන නිසා එයා බැඳිලානේ. කමටාන දෙනකොට සතුටක් නෑ. දැන් ඒ සතුට වැඩි වෙලා නැහැ. දැන් ඊට වඩා මේ ඇලිලානේ. ඊට වඩා බැඳිලානේ. පුත්‍රිජන කාලේ තිබිච්ච නියතමානිකම දැන් අතුරුදාන් දැන් ටික පොඩ්ඩක් ඉස්සිලා නෑයි. ඵලයක ඉන්නවා මම පොඩ්ඩක් අයින් වෙන්න අයින් වෙන්න. මොකද ඵලයක ඉන්නවලය. දැන් පුත්‍රිජන කාලේ ඉන්නකොට උන්වහන්සේට පිළිමයක් හදන්න වටන ඒ තරම් නියතමානී. රෙදි ඕදලා දෙනවා, අතු ගාලා දෙනවා. දැන් මොකවත් නෑ. ඇවිල්ලා මේ ආසනයක් පනවන්න. මොකද දන්නේ ආසනයක් පනවන්න මට. ඇයි? තමන් ආර්ය જાතියේ දැන් එදා තිබිච්ච නියතමානිකම අතුරුදාන් වෙලානේ. දැන් ඵලය පිරීලාද ඵලය වැඩි වෙලාද? ඵලය පිරීලා. ඵලයක් ඇදිලා නැහැ. අර තිබිච්ච ඒවා දැන් පිරීගෙන යනවා. රිවර්ස් ගියර් එක වැඩිලා තියෙන මේක. ආපස්සට යන එකක් වෙලා තියෙන්නේ. එදා එච්චර නියතමානී වුණා නම් ඵලයක් ලැබෙනකොට ඊට වඩා නියතමානී වෙන්න එපායි. ස්වාමිනේ අවසරයි මම මෙතන වැඩෙන්නද? වැඩෙන්න ස්වාමිනේ. තවත් කෙනෙක් ස්වාමීන් වහන්සේ මෙතන වැඩ. නෑ නෑ ඔබ වහන්සේ ඉන්න. බලනකොට අපිට තියෙන සෑහෙන නියතමානී වෙලා නේ. උන්වහන්සේ නම් මේ ඉදිරියට යන ගමනක් මේ තියෙන්නේ. ඇවිල්ලා තින් ගාම්බිර වාඩි වෙලා මේ මොනවාට ප්‍රශ්න තියෙනා නම් කියන්න ඔබ වහන්සේ. ඒ කාලේ මෙච්චර මාන්නයක් තිබුණේ නෑනේ. ඒ කාලේ ඒ තරම් හිතුවක්කාරකමක් තිබුණේ නෑ. එහෙම මේ මිනිසුන්ට මේ අවවාද කරන්න ගියේ නෑ. පාඩුවින්න කොක්කා වාගේ. හැබැයි කොක්කා වාගේ ඒ කාලේ ශ්‍රේෂ්ඨ ಗುಣ. දැන් ඵලයාව විතරයි උන්වහන්සේගේ වැඩවල දැකලා දැන් මේ සර්පුත් දන්නවා එනෙන්ද මේක පිරියෙන ලකුණක් තියෙන. දැන් උඩ රිලවුල් දන්නවා කතන්දරේ. එදා හිටව කෙනාගේ චරිතය අද පිරීමේ ලකුණක් මේ. රිලවුන්ට තේරිලා. හාමුදුරු මේ පිරීමින් පවතිනවායි කියලා. ඒ වගේ දේවල් නොවෙන්න ඕනේ. ඵලයේ වැඩි වෙනකොට අවබෝධය වැඩි වෙනකොට නියතමානී වෙන්න ඕනේ. විශ්වයේම කරුණ තේරෙනවා. දැන් මාන්නේ වැඩියෙන් තියෙන්න ඕනේ කාටද? එයාට තියෙන්න ඕනේ. විශ්වයේම දේවල් තේරෙන දන්න කෙනාට මේ ලෝකේ මාන්නේ උපරිම තියෙන්න ඕනේ. හැබැයි එයා කොච්චර නියතමානිද කියලා කිව්වොත් එයාගෙන් ආගත්ත බණ ටික ඇවිල්ලා එයාට කියනකොට වැඳගෙන හාගෙන ඉන්නවා. එයා තමයි ගෞතම බුදුහාමුදුරුවෝ. මුළු විශ්වයේම කරුණ දන්නවා. මේ ලෝකේ මාන්නේ තියෙනවා නම් ලොකුම මාන්නේ උන්වහන්සේට තියෙන්න ඕනේ. උන්වහන්සේගේ බණම ඇවිල්ලා උන්වහන්සේට කියනවා. වැඳගෙන උන්වහන්සේ සාදු කියන ඒවට. අනේ නියතමානිකම. දැන් ಗುಣ වැඩි වෙනකොට ඵල වැඩි වෙනකොට දැන් මොකද්ද වෙලා තින්නේ? අර හැමදේම ඊට වඩා දියුණු වෙලා අවංක වෙලා පරිපූර්ණ වෙලා විසාකාව. උඩ තියෙන හයිතිය මොකද්ද? තථාගත කෙනෙකුට උපදෙස් දෙන්න. ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේගේ මේ ශ්‍රාවකව බලන ටැම්පර්ස් වෙන්නවත් දන්නේ නැහනේ. හරි වැරද්දක් වෙලා තිනවා. දැන් මොනවද ඒකට කරන්නේ? බලන්න බුදුහාමුදුරන්ගේ නියතමානිකම. කියනවා ඒකටත් කීකරලේ වරදක් පිළි අරගෙන මොකද්ද ගන්න පුළුවන් විසඳුම? ඒතර කියන ඒගොල්ලන්ට අපි මේ නානකඩ පූජා කරමු ගැසිසලු. හොඳයි. ඒක අනුමතක බලන්න. ඒකට අනුමතත් කරන බුදුහාමුදුර එක පිළිගන්නවා. ඊට පස්සේ කියන හොයා මේ නම් ඒක පූජාත් කරන්න. බලන්න ඒක ඒ ගෞරවයත් යට දෙනවා. බුදුහාමුදුර බැරිලා අනේ යනවා මිනිස්සු මට ඇවිල්ලා උපදෙස් දෙන්න බුදුවරයෙකුට උපදෙස් දෙන්න. ඥානු මේකට ගත් එකේ වැරද. එහෙම කිව්වද නෑ. බලන්න මේ නියතමානිකම අවංකකම සත්ව කරුණාව ලෝකෙම දන්න බුදුහාමුදුරන්ට එහෙම ඉන්න පුළුවන් නම් පොඩ්ඩක් තේරිච්ච එකම තට්ටු කරනවා මොකද සැතපෙලාද නැහැ කාරණාව මතක් වුණා ඒක කියන්න ආවුන්වහන්සේ කල්පනා කරන ඊළඟ අවබෝධයට ගියා නම් උන්වහන්සේ අනිවාර්යෙන් පාත්‍රයගෙන අපට වඩින්න වෙනවායි රෑ 12ටත් උන්වහන්සේ වැටේනේ වැටෙන්නේ කියලා කියන්න පටන් ගත්තා මේ කණක් ඇවිල්ලා ඉන්න බෑනේ නිදාගන්න කාලයක් නෑ මිනිස්සුන් වශයෙන් නිදාගන්න තැන් හොයනයි උන්වහන්සේට වුණත් විස්තර කරන දැන් බලන්න මේ කෝපය තුලින් මොනවද පේන්නේ ඔබ වහන්සේ ප්‍රතිකාර ලැබිය යුතුයි කියන එක පේනවා හරියටම උන්වහන්සේ ඊට වඩා ප්‍රඥාවන්තයි අර සකර්දාගාමි වෙච්ච ආර්ය ශ්‍රාවකයාට වඩා පුදුජන කෙනාට ප්‍රඥාව වැඩි උන්වහන්සේ ශ්‍රේෂ්ඨයි කෝපය බලනකොට මොනවද පේන්නේ ඔබ වහන්සේ බොහොම ඉක්මනට ප්‍රතිකාර ලැබිය යුතු බව පේනවා ඒ අවබෝධය කොච්චර ලස්සනද කියලා කමඨාන වඩනකොට මාර්ගයේ වඩනකොට ඒ ඉදිරියට යන්න යන්න ඒ චරිතය ගොඩාක් නිර්මලයි. පොඩි ළමෙක් වාගේ. පුංචි ළමයිනේ ඒ වාගේ. ඕනම දෙයට ඔරොත්තු දෙනවා. ඕනම දෙයක් පිළිගන්නවා. ඕනම අවවාදයක් අනුශාසනාවක් පිළිගන්නවා. අනිත්යට සාපේක්ෂව කීකරු, නියතමානී, අවංකයි, යටහත්පාත්. මේ ගුණත් එක්ක තමයි ඵලයේ ඇදෙන්න ඕනේ. ඵලයක් ඇදෙනකොට මාන්නය හැදෙනවා නම් දැන් මගේ වැඩ ඉවරයි. දැන් ඉතින් මම ඉතින් කොහමද මම සතරපා නිදාස්නේ. දැන් මේ මාන්නය තුලින් මේ ඵලය ඇත්තද බොරුද? බොරු. අද ඉන්නේ ගොඩාක් කට්ටිය සම්මාදිට්ඨිය නෙමෙයි. සම්මාදිට්ඨිය ඉන්නවයි කියන මානසිකත්වයෙන් ඉන්නේ. සම්මාදිට්ඨිය ඉන්නේ බොහොම ටික දෙනයි. සම්මාදිට්ඨිය ඉන්නවා කියන මානසිකත්වයෙන් ඉන්න කට්ටිය ඉන්න ලක්ෂ ගණන්. එතනට අපේ ශ්‍රාවකෙක්පත් වෙන්න බෑ. ඒකින උම්මත්තක ස්වභාවයට ඒ මානසිකත්වයට අපේ කෙනෙක් යන්න බෑ. අපේ කියලා කිව්වේ ගෞතම බුදුහාමුදුරන්ගේ සරණ යන කට්ටිය එතනට එන්න බෑ. එහෙනම් මේ කමඨාන වඩනකොට 100ෙන් දකින්නවා තුලින් ඒ වැරදෙන තැන් ඔක්කොම දැනගන්න. මේ මේ තැන්වලදී වැරදෙන්න පුළුවන්. මෙතනදී මේක වෙනස් වෙන්න පුළුවන්. සම්මාව ඕම මිත්‍යාවට හැරෙන්න පුළුවන්. හැරෙන්න පුළුවන්. ඒ ටික දැනගෙන වඩන්න මොනාර තිබුණත් ආන්න. පෙරවන් සරණයි.